මනසේ වෙලා විශ්වාස වෙන්න කලබල කරන්න එපා කතා කරන්න එපා කහින් එපා පොඩි දරුවෙක් වුණා රෑදින් තියාගන්න කීයර කියලා තියෙනවා මේ පන්ති වෙලා කතා කතා කරනවා නම් යන්න කියලා කියන්නේ වන්දනා කරගෙන නමස්කාරය කියන්නේ සාදු नमो तस् Thank you. uh, にいぎは සුඛා දැකගන්න පුළුවන් සුවාසු දහස ධර්මස්කන්ධ සංඛ්‍යාත බුදු වචන ආලෝකේ ලැබුණා. මෙලෝ පරලෝ පිළිගන්න තින්පව් පිළිගන්න ඥානවන්ත සම්‍යක් දෘෂ්ටික මනුෂ්‍ය ජීවිතයක් ලැබුණා. මේ කාරණා තුන හැමෙන්න ඕන ජීවිත ඵලය ලබන්න. ජීවිත ඵලය ලබනවා යන්නේ අදහස් කරන්නේ තින් හිතක් උපදවා ගැනීමයි. මක්නිසාද සතර නිවන් දකින්න අතුරු දෙවියෙක් වෙලා උපදින්න, ධර්මයෙක් වෙලා උපදින්න, මිනිසෙක් වෙලා උපදින්න නිවන් දකින්න කුසල් කර අකුසල් වලින්ද නම් කුසල් විතක් උපදවා ගන්න අනුකාරය කරනොද ලෝතුරා බුදු කෙනෙක් පහළ වූ කාලයකයි සිංහිත් උපදවා ගන්න පුළුවන් වෙන්නේ. කල්ප අසංඛ්‍යකින්වත් බුද්ධ කියන වචනේවත් අහගන්න ලැබෙන්නේ බොහොම දුර්ලභ අවස්ථාවක්. ඉතින් දැන් අපට දුර්ලභ මොහොත ලැබුණා. බුදුරජාණන් වහන්සේ පහළ වූ මොහොත ඉතා වාසනාවන්තයි. කාරණේ බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ සිනා සීම කියන්නේ යන්තම් තොල් දෙක ඇරීම එච්චරයි. සිනා තුනා කියලා දැනගන්නේ මේ ශ්‍රී ලංක ධාතුන් වහන්සේලාගේ හඳරැත්තේ මුතුරක් නික්මිලා කරකෙන්න පටන් ගන්නවා. ඒකෙන් තමයි සිනා තුනා කියලා දැනගන්නේ. ආනන්ද හාමුදුරන් වහන්සේ අතා වදාලා ස්වාමීන් වහන්සේ සිනාති වදාලේ මොකද ආනන්දේ අර මතනේ අග්ගලා ගිරිතුන පූජා කළ කුසලයෙන් මේ තරුණියට අර රට විසවක් බවට පත් වෙලා හදකට ලැබෙනවා කියලා වදාලා. මොකද එහෙම වෙන්නේ හේතුව අග්ගලා ගිරිතුන පූජා කළා ඉහා මුපාද ලැබෙන්න හේතුව මොකද? කාරණා දෙකක් අවශ්‍යයි. සංසාරේ විහෙතු උත්කෘෂ්ඨ කුසල් කරලා තියෙන්න ඕනේ. උත්කෘෂ්ඨ මේ උත්කෘෂ්ඨ කුසල් කරලා සංසාරේ කියන කෙනෙක් වෙන්න ඕන. ඒ මේ උත්කෘෂ්ඨ කුසල් කියන්නේ අරූප අදෝස අමෝහ කියන මේ කුසල හේතුන්ගෙන් යුක්තව තීනිකක් උපදවා ගැනීමයි. අරූප කියන්නේ ලෝභයක් නැහැ කියන එක නෙවෙයි. අලුත් නොකිරීම කියන එකයි. යම් කිසි සින්කමක් කරන වෙලාවේ නොඑක්දේ අරමුණු වෙලා ආකාර ඇති වෙනවා. එහෙම ආකාරයක් ඇති නොකර තියෙන එකයි. අදෝස කියන්නේ තරහ නැති වෙන එක නෙවෙයි. තරහ කියන්නේ දේවල් වලදී තරහ නොගැනීම කියන එකයි. අමෝහ කියන්නේ මේ පිනේ මෙනම් තප ලබනවා කියා දකින ඥානයයි. සම්බලාදාන ඥානයයි. මේ අංග තුන ඇතුළත ශ්‍රද්ධාවෙන් කීකමක් කළා නම් යම් කාලයක Tamanne සාමාන්‍ය පෞද්ගලික උපන්නා අර විදිහේ උතුම් දිනුරුක් ලැබිලා දානයක් දුන්නාම අර දිනුරුක දිනෙකින් දයාව සම්මුතියේ ගැටීමේ ජීවිත මත වෙනවා වාගේ පින්කම් කරපු කෙනෙක්. ඒ නිසා ඉහාත්මේ කරපු ඒ කුසලයේ ප්‍රථම ධවන චේතනා වශයෙන් විච්ඡ ධම්මික වේදන් भूतुरजान् वा බුදුරජාණන් වහන්සේලා හතර නම වඩිනවා මහණෙනි මම ඒ රත්තුම් පුතුල ඉඳගෙන පුතුලේ වාඩි වෙලා මම ඒ ගාථා තෝරා දුන්නා. නතිරක්ති සතරා නැති සතර දන්වුණා. යම් කිසි කෙනෙක් සත්‍ය සතර අවබෝධ කරගත් ගුරුවරයන් කෙරේ පාරිචර්යා යම් කිසි ගැඹීමක් පිළිවීමක් ඔල්ව පහක් කිරීමක් කය පහක් කිරීමෙන් ගෞරව කිරීමක් වේද. ඒ වගේම ආහාර පාන ආදී උන්වහන්සේලා ප්‍රදාන දෙයිද එවන් දානේන අප්තිකා සල්ප විපාකනේ. ඉතා විශාල විපාක ලැබෙනවා. මම දැනි කකුරුත් නැති ඉදිරාක් නැති අත්තරා ගෙඩි හතරක් මං උන්වහන්සේලාට පූජා කළා. මේ ඒකින් බලයෙන් මම මේ නැවත නැවතේ කුසලයේ දීපත් කරලා මරණාසන්න මොහොතේ කුසල් බලයෙන් බරණතුමර රජුරුවන්ගේ විසව කුස ඉපදිලා දසම මං දසමක් ඇලෑමින් ගිහිලා යන්නේද පුළුවන් කාලේ වෙනකොට මට ජාති මරණ ඥානෙ පහළ වුණා. තදපතේ මූල පෙරෙන්න වාගේ ජාති මරණ ඥානෙ මම කල පිර දැක්කා. ඊළඟේ ඒ ඒකයි මේ ගාථාවල අදහස කියන එකයි. අරතරම් සුරු දානයක් දීලා මේ වැඩිච්ච සැපේ පාද. ඉතින් ඒ නිසා මට මේ විශාල සැපක් ලැබුණේ අර සුරු දානේ විපාකයි. ඉතින් ඒක තා විස්තර කරනවා නම් දිනක් මේ රජගහනුවර එක්තරා උපාධිකාවක් තමන් ගෙදර ඉස්සරහා පිට වලාගෙන තිබුණු රැළ රැට කොල්ලු මල් ගලේ මල් හතරක් පිටලා කියනවා දැකලා මේක මම බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ඕන කියා ශ්‍රද්ධාවක් පහළ වුණා පහළ වෙලා මේ අතකට මුණ සෝදාගෙන අලුත් ඇඳුම් ඇඳලා අර මල් හතරක් හදාගෙන දැන් කාරණා තුනයි මෙනෙහි කළේ පිටත්තර සිටි කරුණක් මෙනෙහි කළේ දාගෘත මම මේ මල් පූජා කරන්න යමි බුදුරජාණන් වහන්සේට මම මේ මල් පූජා කරන්න යමි සරුවඥ ධාතුන් වහන්සේට මේ මල් පූජා කරන්න යම් කියලා අර කුසල් අරමුණත් එක්ක හිත සම්බන්ධ කරලා සමාධිය ඇති වුණා. ඒ නිසා බාහිර කිසි දෙයක් ගැන ඒ තරම් හිත ගියේ නැහැ. ඒ නිසා පාරිහමෙන් නම් ගැනද කල්පනාවක් නැතුව ගියා. අර කුසල් අරමුණේ හිත සංපත් වුණා. අලුත ගැඹුරු දෙන පාරෙන් හරහට යන්න ඇවිල්ලා මේ උපාසිකාව දුකලම ඇන්න. ඒතර ජීවිතක්ෂේතපත් වුණා නරුණා. නමුත් අර මල් පූජා කරන්න ගිය කුසල බලයෙන් තවතිසා දිව්‍ය ලෝකේ උපන්නා. සද්දේ රජතුමා දහස් ගණන් දෙවඟලන් පිරිවරාගෙන චිත්‍රලතා උයනට පිළිවෙල දෙල්ලම් කරන්න යන වෙලාව. එතකොට මේ දිව්‍යාංගනාව දිව්‍ය රත් විමානයෙන් දැස්සා. තමන්ගේ ඇඟින් විහිදුනා වූ රස්වලින් සබ්දේ රජු සමගයේ දෙවගණන්ගේ ආලෝකයටපත් වෙලා ගියා. දිනම් පිනක් කරලා නුඹ මේ සැප ලැබුවාද කියලා අහුවා ස්වාමීනි. මං ගතකොන් මල්ලා කරා මේ චෛත්‍යයට පූජා කරන්න ගියා. පූජා කරන්න බැරි වුණා. නමුත් චෛත්‍යයට පූජා කරන්න යන ගමනේදී මල නිසා ඒ කුසලයෙන් මම මේ සැප ලැබුවා. චෛත්‍ය ළඟට ගිහිල්ලා පූජා කරන්න ලැබුණා නම් මේකත් වඩා සැප ලැබෙනවා යයි යන මගේ හැඟීමයි. එතනදී සක්දේව රාජ්‍යෝ මාතලි දිව්‍ය පුත්‍රය අමතලා කියනවා. පස්ස මාතලි අච්චේරං චිත්තං කම්ම පලං ඉදං අප්පකාන්ති රතං දෙයයන් කුඤ්ඤං හෝති මහප්පලං මාතරිය මේ බලන්න පින්වල තියෙන අචින්ත්‍ය විපාක සුද්ධයක් දුන්නත් බොහෝ සැපේ පාක ලැබෙන්නේ නැති වැටකොළු මන්නම් මොන මාර්ග මේ නක්ති චිත්තේ පදන්නන් අප්පිකානාම දක්ඛින තථාගතේවා සම්බුද්දේ අසවාතස්ස ශාවකේ යම් කිසි කෙනෙක් හිත පහදවාගෙන යම් කුරුදයක් පූජා කළා ඒකේ මහත් විපාක ලැබෙන උදාහරණයක් වශයෙන් විස්තර කරතොත් මුගලන් මහරහතන් වහන්සේ තප්පිතා දිව්‍ය ලෝකයට වැඩපුවාම ඉස්සෙල්ලේ දෙවඟලන් වන්දනා කළා කිනම් කිනම් සිංහලෙන් නුඹලා මේ සැප ලැබුවා ස්වාමීන් වහන්සේ මම දවසක් නැවේ නැව නගලා යනකොට ස්වාමීන් වහන්සේ නමක් දන් වන්දන පටන් ගත්තා උන්වහන්සේට වළඳන්න අතකට නාවා ගන්න මම දැන් පූජා කළා. ඒ කුසල බලය මගේ කාශ්‍යප බුද්ධ ශාසනයේ කලේකින් බලෙන් ස්වාමීන් වහන්සේ දැන් බුද්ධාන්තරයක් මේ දිව්‍ය ලෝකේ දක්වෙන්නා. තව දිව්‍යාංගනාවක් ප්‍රකාශ කළා ස්වාමීන් වහන්සේ මම ස්වාමීන් වහන්සේ නමකට කාශ්‍යප බුද්ධ ශාසනයේ කිරිබතක් පූජා කළා. තව දවසක් ප්‍රකාශ කළා ස්වාමීන් වහන්සේ වික්‍රමාන්තේ නමකට හකුරු පිළක් පූජා කළා. තව ජනගණක් ප්‍රකාශ කළා මං වහන් සංගලක් පූජා කළා. තව ජනගණක් ප්‍රකාශ කළා මං කුලයක් පූජා කළා. ඉතින් මොහොතුන් දේවා. තව ජනගණක් ප්‍රකාශ කළා මං කිවිලි ගෙඩියක් පූජා කළා. ඔය අන්දමක සුළු වුණත් ආනර කුසලයේ තියෙන විපාකය. ඉතින් තථාගතේවා සම්බුද්ධේ අතවාකස්ස ශාවකේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රාවක සංඝ රත්නයේ කෙරෙහි ප්‍රසාදයේ ඇති කරගෙන සූර්යයක් පූජා කර ලැබෙන විපාක මේ ආකාරයෙන් බොහෝ විපාක ලැබෙනවා කියලා අර සම්දේ වල ප්‍රකාශ කළා. ඉතින් චිත්තන්තේ නිබ්බුතේ ඡාපි සමේකිත්තේ තමං ඵලං හේතෝ පංචි හේතු ඊ සත්තා ගච්ඡanti සුග්ගති මේ ලෝකේ බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා ජීවමාන විට කොහේ වේවා ශ්‍රීලංකා පසුව මේවා සම්මේ චිත්තේ ජීවමාන විතක වාගික හදාගන්න පුළුවන් නම් Taman කලන් විපාකයටයි. උන්වහන්සේලා පිරිනිවන් පෑවා කියලා පින්වල අඩුවක් වෙන්නේ මේ චේතෝ පරිදි හේතු නිසත්තා ගච්ඡන්ති සුගති බුදු බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා අරමුණු කරගෙන කුසල් විතක් උපදවා ගන්න පුළුවන් වුණොත් ඒ தත්ත්වය සුගතියට යනවා කියන එකයි උදාහරණයක් වශයෙන් අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ දින අරුයන් වේලේනම බලනකොට රජගහන් වල සැදුරු මහල්ලක් නැවිලා එදා නිදි උපදිනා දැක්කා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අය විරාජුකින් ගලවන්න ඕනේ කියන අදහසින් මහා කරුණාවේ රජගහන් වලට පින්ඩ පාතේ වැඩියක් විසු සංඝයා පිළිවරාගෙන ඒ තනුන් මහඟ අරණිති ගතමින් දෙවුලමින් ඈතින් එනවා දැක්කා. දැකලා බුදුරජාණන් වහන්සේ ලං වෙනකොටම නැවතුණා. මුගලන් රාතන් වහන්සේ වදාලා නන්දි උඹට අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ මෙතන මේ වැඩිහිටියේ කිව්වාම මේ සතුටු කඳුළු වැගුණා මං වගේ අසරණියකට සතුටුවන් තොරණක් මෙන් බබලන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනේ වැඩිහිටියා නේද කියලා පාමුල වැඳගත් වුණා. ඉතින් උන්වහන්සේ පින් ගන්දයින් පස්සේ වැඩියා. මේ එදාම මැරිලා ඒ පින්වතිය තවතිසා දිව්‍ය ලෝකේ ලක්විමනට උපන්නා. මම මේ කිනම් පිළකින් මේ සැප ලැබුවාද? බුදුරජාණන් වහන්සේට වන්දනා කළ කුසලයෙන් මම මේ සැප ලැබුවේ. මම මේ වන්දනාව කෙරෙහි මුගලන් මහරහතන් වහන්සේ මම කළ ගුණ සලකන්න ඕනෑ කියලා උන්වහන්සේ විවේක විවේක ස්ථානයක ටිකක් කලාබද පැත්තකට වැඩමවලා ගහක් මුලදීක වැඩ ඉන්න වෙලාවේ මේ දිව්‍යාංගනාව පිළිලා ගන්නවා. මොකද කියලා අරවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නිසා මම විශාල තපක් ලැබුවා. ඒ මොකද මම ගියා මේ වැඩි දවසක් නෙවෙයි ස්වාමීන් ඊයේ ඉතේ වන්නේ උභානසේ බුදුරජාණන් වහන්සේට වන්දින්න මට නියම කළා. මං පයනන් වැන්දෙන බුදුගුණ කියමින් වැන්දෙන ස්වාමීන් වහන්සේ මං යන්තම් සුළු වේලාවයි වන්දනා කළේ. ඒ තරම් සුළු වේලාවක් නමුත් වන්දනා කළ කුසලයෙන් ස්වාමීන් වහන්සේ මට මා විශාල සම්පත් ලැබුණා. මට දිව්‍ය සම්පත් ලැබුණා කියා ප්‍රකාශ කළා. ආ බුදුරජාණන් වහන්සේට වන්දනා කිරීමේ කුසලයේ උපදවා ගැනීම ලැබිච්ච විපාක. මත්ත කුණ්ඩලී කියන මේ ළමයාගේ පියා අදින කුබර බ්‍රාහ්මණය බොහොම ලෝභයි මතුරු. දැන් මේ දරුවාට වෙදකන් නොකර එළිය වැටි වුණා. මේ ඇතුලේ හිටියොත් නෑ ඒක බලන් ආපුවාම මේ ආයත දෙලේ කියලා ස්තෝත්‍රයෙන් ගිහිලා තිබ්බා. බුදුරජාණන් වහන්සේ අවියන් දේලේම බලනකොට මේ මත්ත කුණ්ඩලී ළමයා නැරිලා නිවේ උපදින බව දැක්කා. යම් මම යෑමෙන් ලෞක ලෝකෝත්තර ධ්‍යාකාර තප ලබනවා කියා දැක්කා. දැකලා උන්වහන්සේ ගෙදර මුදුරට ගිහිලා වැඩ හිටියා. මත්ත කුණ්ඩලී ළමයා විත්‍ය පැත්තට හැරිලා ඉඳාගෙන හිටියේ. බුදුරත් ගැදිලා බබලන විට කල්පනා කළා මේ මොකද මේ තරම් ලස්සනට බබලන්නේ Taman වැඩ ක්‍රියා කරවන්න බෑද? නමුත් යන්තම් ඔළුව හරවලා බැලුවා. බලනකොට දෙවිසක් මහා ලක්ෂණයෙන් 80ක් කුඩා ලක්ෂණයෙන් සවනක් ගුරු රසින් බබල බබලා වැඩ ඉන්න. බුදුරජාණන් වහන්සේ දැකලා අනේ මගේ තාත්තා මට කුංචි කාලේ යන්න එපා කියලා තානම් කළා. උන්වහන්සේ දැක වැඩ පුදා ගන්න මට බැරි වුණා. මේ නම් වැඩලා කියන්නේ මට අනුකම්පාවෙන්මයි. දැන් ඉතින් මට වඳින්නවත් යන්න විදියක් නැහැ. ඒ මේ මහෝත්තම කෙනෙක්යි කියලා හිතේ ප්‍රසාදී පදවා ගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේලා පසු වැදියා. මේ ළමයා මැරිලා තප්පිසා දිව්‍ය ලෝකෙ උපන්නා. ඉතින් ඉපදිලා දැන් පියා ආදාන කරලා දරුවා ආදාන කරලා කොරොන් පොලට ගිහින්ම දැන් අඳනවා. මට කුලවලේ දිව්‍ය පුත්‍රයා මිනිස් වෙන්න මවාගෙන ඇවිල්ලා පැත්තකින් අඳනවා. මොකද ඔබ අඳන්නේ මං අඳන්නේ මගේ රත්තරන් කරත්තේට නිකන් අඳයි රෝද දෙක වශයෙන් කල් කර ගන්න ඕන නේලා ලබා ගන්නයි එතෙන්දි අකින්න කුඹක බ්‍රාහ්මණයා කියන ඔබ වාගේ මෝඩේ නිකන් අඳයි කවරනම් කලෙට ගන්න පුළුවන්ද මමද මෝඩයා නුඹද මෝඩයා මං අඳන්නේ තේන දෙයක් ගැන උඹ අඳන්නේ නොතේන දෙයක් ගැන උඹේ පුතා කොහෙ ගියාද ඔබ දන්නේ නැහැ අඳන්නේ ඒකයි නමුත් බුදු පියාණන් වහන්සේ ගැන පැහැදුණු කුසලයේ මට දිව්‍ය සම්පත් ලැබුණා. නුඹ තුරුළු ළඟ තරණ යන්න කියලා වාද කළා. ඉතින් අදින කුබ්බක බ්‍රාහ්මණය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අසුවා ස්වාමීනි ධනක් නොදී සීලයක් නොරැක ඔබ වහන්සේ ගැන පැහැදුණු පමණින් දිව්‍ය සම්පත් ලබන්න පුළුවන් බ්‍රාහ්මණය. මං ගැන පැහැදිලා දිව්‍ය සම්පත් සුගති සම්පත් ලැබූ අය එක්කෙනෙක්ගේ මේ ක්‍රියාදාහගත ලක්ෂයක් කෝටියක් නෝ අනන්ත දෙනා මං ගැන පැහැදිලා දෙව්සකක් ලබලා සුභික්ෂකක් ලබලා තියෙනවා කියලා වදාළා. ඊට පස්සේ දානේ ආරාධනා කරලා පවුරුන්දා. දානේට වැඩියා. බ්‍රහ්ම බෝම මිත්‍යා දෘෂ්ටි අතුවා මේ අදින සුබ්බක බ්‍රාහ්මණයා ස්වාමීනි ධනක් නොදී සීලයක් නොරැක ඔබ වහන්සේ ගැන පැහැදුණු කුසලයෙන් දිව්‍ය ලෝක සම්පත් ලබන්න පුළුවන්ද? ඇයි නුඹේ පුතා නුඹටම කීවා නේද මං බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමේ මේ විදිහේ දිව්‍ය සැප ලැබුණා කියලා. නමුත් බොහෝ දෙනා පිළිගත්තේ නැහැ. අනිත්‍යාන කලා මත්ත පොල්වලින් ළමයා මෙතනට තනි වේවා කියලා. මට කුණ්ඩලේ දිව්‍ය පුත්‍රයා මෙතනට පැමිණේවා කියලා අධිෂ්ඨාන සමග මට කුණ්ඩලේ දිව්‍ය පුත්‍රයා දිව්‍ය වේතේම ආවා. ඇවිල්ලා ගන්දා මහල්වා කිනම් දෙන දිනේ සප ලැබුවාද ස්වාමීන් වහන්සේ උපවහන්සේ ගැන පැහැදිලි කුසලයෙන් මම මේ සප ලැබුවේ. ඊළඟට කවුරුත් පිළිගත්තා. දැන් සතුටුත්ත්‍ය ගලපා දාන් දෙසු කල්ලි. මට කුණ්ඩලේ දිව්‍ය පුත්‍රයා ප්‍රදාන 80000ක් දෙනවා. මාර්ග පලාව ගෝරයෙන් අග්‍ර අමාමා නිර්වාණ ධාතු සාක්ෂාත් තවදින මුගලන් මහරහතන් වහන්සේ තවදිසා දිව්‍ය ලෝකයට වැඩිය දවසක මේ එක්තරා දිව්‍ය පුත්‍රයෙක් වන්දනා කළාම කිනම් කෙනකින් මේ සැප ලැබුවේද කියලා ප්‍රශ්න කළා. ස්වාමී මම තමයි සිද්ධාර්ථ කුමාරෝත්තම ආනන්ද වහන්සේගේ මේ කන්ටක අස්තයා නමින් හිටපු මංගල අස්තයා ස්වාමීන් දවසක් රාත්‍රියේ කන්න අමාත්‍යත් සමග මං ළඟට ඇවිල්ලා සිද්ධාර්ථ කුමාරෝත්තමයන්න් වහන්සේගේ හිතේ පිටක් වාගේ මුදු දෙලේ අල්ල සත්‍යයෙන් බවල චක්‍ර ලක්ෂණ ඇති අතේ මගේ ඇඟ අතගාලා උත කන්දකේ ලෝකුරා බුදු බව ලබා ගැනීම පිණිස මහාන වීමට යන්න සූදානම් වෙන්න කියලා මට කියන වෙලාවේ බුදු බව කියන වචනේ ඇහිච්ච ගමන් මං මගේ ඇඟ කීපලාගෙන ගියා ස්වාමීනි දැන් අර කන්තක මම නම් මගේ ඉතින් සංඝාමාත්‍ය සිද්ධාර්ථ කුමාරයා නැගලා අනෝමා ගන්තරට පැමිණ දෙන්නාම ගත්තා බෑලා දිස්ත්‍රික්ක කුමාරෝත්තමයන්න් වහන්සේ ප්‍රකාශ කළා චන්න අමාත්‍යාට යන්න කියලා. ඉතින් මට වැටුණා මේ යන්න කියාපේකයි මේ කීවේ කියලා. නමුත් සංසාරේ අපි කොහොම එකට එකතු වෙලා ඉඳලා තියෙනවා. ඒ සංසාරේ මේ විනකම හිතවත්කම තදින් හිතේ බලපෑවා. ඉතින් යන්න කීවාට මොකද දැන් චන්න අමාත්‍යා මගෙන් අල්ලාගෙන යනවා. නමුත් මම පස්ස බල බලා යනවා. මං ටික දුරක් ගියාම මගේ සිය විස්තරයෝද දුක්ඛය නිසා ලය කණිලා ගන්නවා. බුදු බව කියන වචනේ ඇහිලා පැහැදුණු කුසලයෙන් ස්වාමී බුදු බව කියන වචනේ ඇහිලා සතුටුසිතක් ඇති කරගත්ත කුසලයෙන් මම මේ විශාල දිව්‍ය සම්පත් ලැබුවා කියලා ප්‍රකාශ කළා. ඒ පමණක් නෙවෙයි ස්වාමීන් වහන්සේ නිර්වාණ ධාතුවත් සාක්ෂාත් කරනවා. ඔබ වහන්සේ කලින් වැඩමවනවා බුදුරජාණන් වහන්සේ සැලකරන්නවලයි සංකටන විජේ පුත්‍රය ඔබ වහන්සේ දකුමට එන බව කියලා සැලකරන්නවලයි. ඉතින් මන් ටික වෙලාවකින් දෙවියන් පිරිවරාගෙන උන්වහන්සේ ළඟට ගියා. උන්වහන්සේ මට දාම් දෙතු කල්ලි දහසක් නැයි ප්‍රතිමාදිත සෝවාන් මාර්ග පලාව බෝධේ අතර අමාමා නිර්වාණ ධාතු සාක්ෂාත් කරගන්නවා. ඉතින් දැන් මේ නානාත පින්ජයන් ජාත කතා විස්තරය අනුව අර අග්ගයාගිරි තුනක් පූජා කිරීමේ කාන් ලැබිච්ච සැපත අපමා බෝසතාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ අග්ගයාගිරි හතරක් පූජා කිරීමේ ලැබිච්ච රජ සැපත ඉතින් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා නෑ චෛත්‍යයට වැටහුණු මල් හතරක් පූජා කරන්ට යන අවස්ථාවේ අතර මගදී පවා නැරිලා ආන්දිව්‍ය සම්පත් ලැබූ බව ඒ වාගේම අතරමඟදී ස්වාමීන් වහන්සේ නමකට කන් ටිකක් පූජා කිරීමෙන් කිරිබතක් පූජා කිරීමෙන් අකුරු පිටක් පූජා කිරීම ආදී වශයෙන් ලැබිච්ච සැපයි පාත ඒ වාගේම බුදුරජාණන් වහන්සේ දැකලා පැහැදුණු කුසලයේ මට මොන්දලේ දිව්‍ය පුත්‍රයා දිව්‍ය සංපත් නිවන් සංපත් ලැබූ ආකාරය ඒ වගේම බුදුරජාණන් වහන්සේට වන්දනා කළේ ධර්ම මහන්ද මරිලා දිව්‍ය සංපත් ලැබූ ආකාරය මේ ඒ වගේම බුදු බව කියන වචන මාත්‍රයලා සතුටුසහගත කුසල් හිතක් ඉපද වෙන්නේ තමන් දිව්‍ය ලෝකේ දිව්‍ය සංපත් ලැබුවා අග්‍ර අමාමහ නිවාන දාස්වත් සාක්ෂාත් කරගත්තා මේ ආකාරයෙන් සුළු යම් කිසි පූජාවක් කළා නම් බුදුපතේ බුදුහාරහතන් වහන්සේලා කෙරෙහි චිත්ත ප්‍රසාදේ ප්‍රති කරගත්තා නම් ලැබෙන විපාක ඉතා විශාලයි. ඉතින් දැන් මේ කාරණා අනුව සැලකනකොට එවන් සුළු පූජාවලින් පවා එතරම් ආනිසංස විපාක ලැබුණා නම් මේ ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්තුන් බලවත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් දම්පැම් පිළියෙල කරගෙන ජීවමාන හිතකමින් වත්තිලියේ ඇතුව ධාතුන් වහන්සේ වැඩෙන්න පරිපූර්ණයේ ධෛර්ය වැඩෙන්න උද්දේශික ධෛර්ය වැඩෙන්න ත්‍රිවිධ ධෛර්යයන් වැඩෙන්න මෙවන් දැනකදී බුදු ගුණ කියමින් කරන ලබන බඳු උදාර පූජාවලින් දරු කුරුමන් වලින් වැඳුම් පිදුම් වලින් බුදු ගුණ කියමින් සිතුම් වලින් කොයිතරම් ආනිසංසය පාගලවන්න පුළුවන්ද ආදි විද්‍යා පූජා පවත්වන්ද ඒමාගේ ධම්ම මට අනුක